ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ හංවැල්ල දිද්දෙනිය ඓතිහාසික කොළන්කන්ද ගල්ලෙන් ආරණ්‍ය සේනාසනාධිකාරී පූජ්‍යපාද දිද්දෙනියේ විමල සංක ස්වාමින්ත්‍රයන්න් වහන්සේ සදහෙවතුනි ආනාපාන සති භාවනාව ඇසුරු කරගෙනයි දේශකයන්න් වහන්සේ අද ධර්මානුශාසනාවෙන් කරුණු පහදා දෙන්නේ සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්කදං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 නිසීදති පල්ලංකං ආපුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝව අස්සසති සතෝ පස්සසති දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති රස්සං වා පස්ස සන්තෝ රස්සම් පස්ස සාමීති පජානාති සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්කති පස්සම්බයං කාය සංකාරං පස්ස සිස්සාමීති සික්කති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් විසිරුවා හරින උදෑසන ධර්මානුශාසනාවට ඔබ හැමදෙනාම ශ්‍රද්ධාසිතින් ශ්‍රවණය කරන්න සූදානම් සිටින මොහොතේ අද මේ ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මා දේශනා කළේ තථාගත බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ තුල තාමත් වැදගත් සූත්‍ර දේශනාවක් තමයි ගිරිමානන්ද සූත්‍රය. මේ ගිරිමානන්ද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ඒ ගිරිමානන්ද හාමුදුරන් වහන්සේට අසනීප තත්ත්වය ඇති වෙච්ච මොහොතේ දස සංඥා දේශනා කරන්නට කියලා බුදුරජාන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට අනුදැන වදාරනවා. ඒ දස සංඥාවල 10 වෙනි සංඥාව තමයි ආනාපාන සති. ඒ ආනාපාන සතිය පිළිබඳව තමයි මේ ගිරිමානන්ද සූත්‍රයේන කොටස තමයි මාතෘකාව හැටියට දේශනා කරන්නට යෙදුනේ. ඉදානන්ද බික්ඛෝ ආඤ්ඤගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා වශයෙන් ඒ සඳහන් කරන්නේ ගේමානන් සූත්‍රය ඇතුළත් කොටාසේ. සතිපට්ඨාන සූත්‍රයේ තුලත් ආනාපාන සති සූත්‍ර ආදී කොටගෙන සූත්‍ර ගණනාවකම බුදුරජාන් වහන්සේ මේ ත්‍රිපිටක ධර්මයේ විනය පිටකයේ තුලක් තියෙනවා. ඉතින් සූත්‍රාන්ත පිටකයේ තියෙනවා. ඒ වගේම තමයි අභිධර්ම පිටකයේ තුලත් මේ ආනාපාන සති භාවනාව පිළිබඳ දේශනා කරපු අවස්ථාවන් තියෙනවා. ඉතින් අද අප මාත්‍රකා වශයෙන් තෝරාගත්තේ ගිරිමානන්ද සූත්‍රය තුලත් කොටස හරහා මේ ආනාපාන සති භාවනාව වැඩිම පිළිබඳව ස්වල්ප ඒ කාරණාවක් අපි පැහැදිලි කරන්න දීර්ඝ විස්තරයක් දේශනා කරන්න තිය කාලෙ මදි. නමුත් මේ කාලයට අනුරූපව ඒ මූලික කරුණු කාරණා ටික පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. පින්නතනේ මේ ආනාපාන සති භාවනාව වැදගත්ම භාවනාවක් හැටියට සඳහන් කරන්නේ කුමක් නිසාද? මේ සසර ගමනේදී සියලු දුක් නිමා කරමින් ලෞතර සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගන්නා වූ සියලු බුදුරජාණන් වහන්සේලා මේ ආනාපාන සති භාවනාව සමාධිය දියුණු කරගෙන ඒ හරහා ධ්‍යාන දියුණු කරගෙන විදර්ශනා වැඩිමෙන් තමා උතුම් ලෝතර සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කරගන්න. මේ ලෝකේ පහළ වෙන්නා වූ සීල බුදුරජාන් වහන්සේලා ආනාපාන සති කියන කර්මස්ථානයේ මුල් කරගෙනයි ඒ බුද්ධත්වය ਸਰවඥා ඥානෙ සාක්ෂාත් කරගන්නේ විදර්ශනා වැඩිම ඉන් අනතුරු සිද්ධ කරන්නේ. ඇත්තට මේ ආනාපාන සති භාවනාව මූලික වශයෙන් ගත්තොත් සමත භාවනාවක්. ඒක පසු විදර්ශනාවට නගන ආකාරය ඒ දේශනාවල සඳහන් වෙනවා. මුලින්ම මා දේශනා කරන්න බලාපොරොත්තු මේ සමත ක්‍රමයට ඒක වැඩිම සිද්ධ කරන ආකාරය. ඇත්තට මේ අපේ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයේ ලබනකොට එදා ඇසතු බෝධි මූලයේදී මේ ආනාපාන සති භාවනාවෙන් ධ්‍යාන සමාපatti දිනු කරගෙන ඒ ලෞතර බුද්ධත්වයට පත් වෙනවා. සාරාංශකේ කල්පලක්ෂයක් පෙරුම්දම් පුරාගෙන ආපු අප මහ බෝසතාණන් වහන්සේ ආත්භාව ගණනාවක්ම මේ ආනාපාන සති කියන මේ භාවනාව තුළින් ධ්‍යාන අභිඥා දියුණු කරගත් අවස්ථාවන් අපේ බණ පොතේ ජාතක පොතේ දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ ආනාපානසති භාවනාවෙන් ධ්‍යාන දියුණු කරලා අභිඥා දියුණු කරගත්තා. හැබැයි ඉතින් මාර්ගඵල අවබෝධය ලබා ගැනීම සඳහා විදර්ශනා වඩන්න ඕනි. භාවනා ක්‍රම ප්‍රධාන වශයෙන් දෙකයි. සමත භාවනාව හා විපස්සනා භාවනාව කියලා. එතන මේ සමත භාවනාවෙන් කරන්නේ කෙලෙස් යටපත් කරන සමාධිය දියුණු කරන භාවනාවක්. එතකොට කෙලෙස් ධර්මයෙන් යටපත් කරලා ඒ කියන්නේ නීවරණ පංච නීවරණ ධර්මයෙන් යටපත් කළා එයින් අනතුරුව තමයි විදර්ශනාව වැඩිම සිද්ධ කරන්නේ විශේෂයෙන් විදර්ශනාව කෙටියෙන් ගත්තොත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේ ආයතන ධාතු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණ සංකල්පය මෙනෙහි කිරීමෙන් තමයි විදර්ශනාව ඒ යථාභූත ඥානෙ ප්‍රඥාව දිනු කරගෙන මාර්ගඵල අවබෝධය සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒතර සාරාංශගේ කල්පලක්ෂයක් මුළුල්ලේ අප මහා බෝසතාන් වහන්සේ පාරමීදම් පුරනකොට සමත වශයෙන් ඒක පූර්ණයටපත් කළා මිසක් විදර්ශනා වැඩිවීමක් ඉතින් සිද්ධ කළේ නැහැ. විදර්ශනාවක් වැඩුවත් සංකාරුපේක්ෂාව දක්වා වැඩිවීමක් කළා පමණ එතනින් එහාට ඒ දියුණු වීමක් වෙන්නේ නැහැ. මොකද එහෙම වුණොත් ඒ විදර්ශනාව තුළින් මාර්ගඵල අවබෝධ වෙන සෝවාන් ඵලයටපත් වෙනවා. අපේ පින්නතුන් දන්නවා. ඉතින් ඒ පාරමීදම් පිරීම ගත්තාම මුලින්ම සුමේද තාපසයන් වහන්සේ හැටියට එදා ලෝතර බුදුරජාන් වහන්සේගෙන් දීපංකර බුදුරජාන් වහන්සේගෙන් නේත විවරණ ගන්න වෙලාවේ සුමේද තාපසයන් වහන්සේ සතරබද ගාථාවක් ඒ බුදුරජාන් වහන්සේ දේශනා කළා නම් ඒක ශ්‍රවණය කළා නම් එතෙන්දීම සියලු කෙලෙස් නැසා මහරහත් භාවය ලබනවා. එතකොට ඒ තරම් පාරමී ශක්තිය දිනු කරගෙන තිබ්බේ. ඒතොර මේ හැම භවයක් තුලදීම උන්වහන්සේ පංච අභිඥා අට සමාපatti ආදී දිනු කරගෙන තිබ්බ අවස්ථාවන් ජාතක කතාවල සඳහන් වෙනවා. එතන මේ ජීවිතේ වුණා සිද්ධාර්ථ කුමාරොත්පත්ති සිද්ධ වෙලත් ඉතාමත් හිටි කාලයක් කුඩා කාලයේදී උන්වහන්සේ මාස 5ක් වගේ කාලයක් කියලා සඳහන් කරනවා මේ වප්මගුල් දවසක සුද්ධෝදන මහරජුරෝ නමගස්සේ වෙනක සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ නවත්තලා විවේකව ඉන්න අවස්ථාව උන්වහන්සේ ආනාපාන සති භාවනාවෙන් ဒုတိ ය ධානය සමාපත්තිය දිනු කරගත්තයි කියලා අපේ බණ පොතේ ධර්මයේ තුල සඳහන් වෙනවා. ඉතින් ඒ කියන්නේ ඒ තරම් කුඩා කාලයකදී වුණත් උන්වහන්සේ මේ ආනාපානසති භාවනාවෙන් ධ්‍යාන දියුණු කරගත් අවස්ථාව දකින්න පුළුවන් කියලා කියන්නේ සංසාරේ මොනතරම් මේක ප්‍රගුණ කරලා තියෙනවද කියන එක අපිට පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. මේ ජීවිතේ වුණත් අපිට මේ භාවනාව ප්‍රගුණ කරගන්න සාංශාරිකගත වශයෙන් පුරුද්දක් තියෙන කෙනෙක් නම් ඕකට ඉතා ඉක්මනින් මේ සමාධිය දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා. බොහෝ දෙනෙකුට මේ සමාධිය වර්ධනය කිරීම සඳහා දියුණු කර ගැනීම සඳහා සිහිය පිහිටුවලා ඒ සමාධියටපත් වෙන්න ටිකක් අපහසුතාවයක් තියෙන්නේ මොකද්ද? සංසාරගතව පුරුදු නැති නිසා. නිසා මේ සමාධිය වඩා ගැනීම කියන එකත් ලෙහෙසි පහසු ක්‍රියාවලියක් නෙමෙයි. මොකද සිහිය දියුණු කරලා මේ පංච නීවර ධර්ම යටපත් කරලා සමාධිය ඇති කරගන්නවා කියන එක තාමත් ලෙහෙසි පහසු ක්‍රියාවලියක් නොවේ. ඒක ජීවිත කාලයේම භාවනා කළා සමහර කෙනෙකුට උපචාර සමාධි මට්ටමක්වත් දියුණු කරගන්න බැහැ. ඉතින් අර්පණා සමාධිය කියන ධ්‍යාන සමාධිය අපි ඉදිරියේදීත් ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කරනවා. ඉතින් අපේ මේ බෝසතාන් වහන්සේ ඔය ආලාර කාලාම උද්දකරාම් පුත්ත තවුසන් ළඟට ගිහිල්ලත් අරූප ධ්‍යාන දක්වා දිනු කරගත්. ඒ අරූප ධ්‍යාන දක්වා හිත දිනු කරගන්න පුළුවන්කම ලැබුණෙත් මේ වගේ ආනාපාන සති භාවනාව දිනු කරලා. එතකොට ඒ එතන ඒ තුලිනුත් උන්වහන්සේ අට්ඨ සමාපatti දිනු කරගත්තා. අට්ඨ සමාපatti කියලා කියන්නේ ප්‍රථම ධ්‍යානෙ, ဒုတိ ය ධ්‍යානෙ, තෘතිය ධ්‍යානෙ, චතුත්ථ ධ්‍යානෙ, ආකාසඤ්ඤායතනෙ විඥානංචායතන ආකින්චායතන හා නේව සංඥානා සංඥායතන රූපාවචර ධානය හතරත් අරූපාවචර ධානය හතරත් කියන මේ හතර හතර මේ මේ අටට කියනවා අට සමාපatti කියලා. ඒතර ආලාරකාලාම තවුසා ළඟට ගිය අවස්ථාවේදී උද්දකරාම පුත්ත කියන තවුසා ළඟට ගිය අවස්ථාවේදී මේ මුල් ගුරුවරුන් ළඟට ගිය අවස්ථාවේදී ඒ භාවනාවෙන් යන්න තියෙන ඉහළම තැනට උන්වහන්සේ දිනු කරගත්ත සිත උද්දකරාම පුත්ත කියන තවුසා නේව සංඥා නා සංඥායතනේ කියන ඉහළම අරූප ධානය දක්වා දිනු කරගත්තා. ඉතින් අපේ බෝසතාන් වහන්සේත් ඒ දක්වා ඊටාම සුළු කාලෙකින් මේක දිනු කරගන්න පුළුවන්කම ලැබුණා. ඉතින් ඉන්පස්සෙ බුදු වෙලා බුදු වීමට අඩමසකට පෙර දුෂ්කර ක්‍රියාව අතහැරියා. ඒ කියන්නේ මාසය අඩ මාසයකට పూర్වයෙන් උන්වහන්සේ දුෂ්කර ක්‍රියා අතහැරියා. උන්වහන්සේ බුද්ධත්වයට ලැබීම සඳහා අත්තකිලමතාන යෝගයත් අනුගමනය කළානේ. ඒ අත්තකිලමතාන යෝගය කියන්නේ ශරීරයට අධික දුක් දෙන ප්‍රතිපදාව. ඒක අනුගමනය කළා දුෂ්කර ක්‍රියා කරන කාලේ අවුරුදු 6ක් පමණ සාවුරුද්දක් දුෂ්කර ක්‍රියාවේ නිරත වෙලා ඉන්න අනතුර ඒක අතහැරියා. අතහැරලා අඩ මාසයක් වගේ කාලයක් ගත වෙලා ඒ බුද්ධත්වයේ සාක්ෂාත් කරගත්තේ. ඒ කාලේ අවස්ථාවේ තම සුජාතා සිටු දිනියගේ කිරියාහාර වළඳලා මේ බුද්ධත්වයේ ලබන්න పూర్ව දවසේ එදා ඒ කිරි ආහාරයේ පිඬු 49කට වළඳලා ඉතින් ඒ අදිෂ්ඨානයක් කළ පාත්‍රය එහෙම නේරංජනා ගඟට දාලා අදිෂ්ඨාන කළා මා බුද්ධත්වයේ ලැබනවා නම් මේ පාත්‍රය උඩුගම් බලා යනවා කියලා. ඉතින් ඒ අදිෂ්ඨානයත් කළේ ඒ අදිෂ්ඨානයෙන් සතුටටපත් වෙලා ඒ උන්වහන්සේ බුද්ධත්ව ලැබුවා. මේ පිඬු 49ක් කොට වැළඳුවේ සස්සතිය සඳහා කියන කාරණාව මෙතන පැහැදිලි කරන්න ඕනේ. සස්සතිය කියලා දින 49ක්. එතකොට මේ උන්වහන්සේ දා අසතු බෝධි මූලයට වැඩම කළා වජිරාසන මස්තකයේ සිට උන්වහන්සේ මේ ආනාපාන සතිය තුලින් ධ්‍යාන වඩලා තමයි උන්වහන්සේ මේ ත්‍රිවිධ්‍යා උපදවාගෙන ලෞතර සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගන්න යුතුනේ. විස්තරේ වජිරාසන මස්තකයේදී උන්වහන්සේ ආනාපාන සති භාවනාවට මුල් තැන දීලා උන්වහන්සේ ඉන් පසුව විදර්ශනා පාදක කරගෙන භාවනා දියුණු කරගෙන යනකොට උන්වහන්සේට රාත්‍රී පූර්ව යාමේදී පහළ වෙන ඥානය තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානය. කියන්නේ පුබ්බේ නිවාසානුස්සති ඥානය කියලා කියන්නේ උන්වහන්සේගේ පෙර භවය මේ පෙර ආත්භාවයන් වල උප්පත්ති ලැබූ ස්වභාවයක් මධ්‍යම රාත්‍රී වෙනකොට චතුූපපාතී ඥානය සත්‍යංගයේ ත්‍ුතිපතිසන්දිය දක්නා නුවණත් අලුයම් කාලේ වන ආස්වක්ඛ්‍යා ඥානය කියන ආස්වයන් සියල්ලම ශ්‍රය කරන ඥානය තුලින් ලෞතර සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගත්ත යලුයම් කාලය කියලා කියන්නේ ලෞතර බුද්ධත්වයේ ලැබුවේ වෙසප්පුර පසළොස්වක පොහොය දවසේ අලුයම් කාලේ මේ සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කරගන්න උන්වහන්සේට පුළුවන්කම ලැබුණා. එතකොට මේ මෙන්න මේ නිසයි මේ ආනාපානසති භාවනාවට ප්‍රධාන වශයෙන් තැනක් දීලා තියෙනවා. මොකද අපේ බෞද්ධ පින්නතුන් උනත් බොහෝ පිරිසක් දන්න භාවනාවක් තමයි ආනාපාන සති භාවනාව. හැබැයි ඒක දැනගත්තට නිසි ක්‍රමවේදයකට මේ භාවනාව ප්‍රගුණ කරන අවස්ථාවන් දක්නට ලැබෙනවා බොහොම අඩුයි. විවිධ අය විවිධ ක්‍රම භාවිතා කරනවා. සමහර අය යෝගීන්ගේ යම් Hindu යෝග ක්‍රමවලට අනුවත් මේ ආනාපාන සතිය ප්‍රගුණ කරන අවස්ථා තියෙනවා. ඉතින් ඒ බෞද්ධ ක්‍රමය බුදුරජාන් වහන්සේ දේශනා කළ ක්‍රමයට අමතරව ඒ Hindu යෝග ක්‍රමත් භාවිතා කිරීම නියම් යම් ආකාරයේ කලවම් වීමක් දකින්න ලැබෙනවා සමහර පින්නතුන් මේ ආනාපාන සති භාවනාව වැඩිීමේදී. ඉතින් මෙන්න මේකෙදි බුදුරජාන් වහන්සේ මෙන්න මුලින්ම උපදේශක් දෙනවා මෙන්න මෙහෙම. ඉදානන්ද බික්කෝ අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ආනන්ද හාමුදුරන්ට බුදුහාමුදුරු දේශනා කරන මේ ගිරිමානන්ද හාමුදුරන්ට මේ දස සංඥා දේශනා කරන්න කියලා ඒකෙදී සඳහන් කරන්නේ මේ ආනාපාන සති භාවනාව වැඩි වීම සඳහා ස්ථාන තුනක් බුදුහාමුදුරු අනුදැන වදාරනවා. ඒ තමා අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝ අරඤ්‍යකට යන්න. මනුස්ස වාසයෙන් තොර වනාන්තර ප්‍රදේශයේ තියෙන ආරණ්‍ය සේනාසනයක් තෝරා ගන්න. ආරණ්‍ය සේනාසනය කියලා කියන්නේ කුමක් සඳහාද? ඒ ඉන්ද්‍රිය দমনයේ පහසුව තකා ඉන්ද්‍රිය দমনයේ මේ අසකරණාසේ දිවසරයේ ඉන්ද්‍රයන් වලට එන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ හරහා අපේ හිතට නොයෙක් ක්ලේශ ධර්මයන් කියන ලෝභ දේශ මොහ ආදී ක්ලේශ ධර්මයන් ඇතුල් වෙනවා මේ කෙලෙස් අරමුණු ගන්න මේ ඉන්ද්‍රයන් තුලින්නේ එහෙනම් මේ ඉන්ද්‍රිය සංවරය කරගන්න පුළුවන් තැනක් වෙන්න ඕනි භාවනා කරන්න දැන් මහා මාර්ගයක් අවසල මහා නගරයක් මැද්දේ ඒ වගේ තැනක ඉඳන් භාවනා කරන්න පුළුවන් කමක් නැහැ. මොකද ඉන්ද්‍රිය দমনය කරගන්න බෑ. ඇස සංවර කරගන්න, කන සංවර කරගන්න, නාසය මේ දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන් සංවර කරගන්න පුළුවන් තැන් තුනක් තමයි බුදුහාමුදුරෝ මේ වදාරන්නේ. අරඤ්‍යගතෝවා කියලා මුල්ම දේශනා කරන අනික් එක තමයි රුක්ක මූලගතෝවා. රුක්ෂ මූලයක් විවේක තැනක් රුක්ෂ මූල කියලා කියන්නේ භාවනා කරන සුදුසු තැනක්. දැන් තථාගත බුදුරජාණන් වහන්සේ බුද්ධත්ව ලැබුවේ රුක් මූලක. එසතු බෝධි මූලයේ සිට. ශූන්‍යාගාරගතෝවා මේ ශූන්‍යාගාරය කියන එක තාමත් වැදගත්. මනුස්ස වාසයෙන් තොර තැනක්. දැන් අපි හිතමුකෝ නිවසේ නිවසේදී දැන් දරුමල්ලොත් එක්ක ජීවත් වෙන අපේ මව්පියන් යම් අවස්ථාවකදී දරුවන් පාසල් ගිය අවස්ථාව එද තමන්ගේ අනික් දරුවන් පිරිස රාජකාරියට ගිය අවස්ථාව නිවසේ කවුරුක්වත් නැත්තම් බොහොම නිදහස් නම් අන ශබ්දබද්ද ඇහෙන්නේ නැත්තම් නිදහස් පරිසරයක් නම් එතන උනත් ශූන්‍යාගාරයක් භාවනා කරන්න පහසුයි. නිසා මිනිස් වාසයකින් තොරව නිදහස් පරිසරයක් මේක ශූන්‍යාගාරයක් වශයෙන් හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මෙන්න මේ ස්ථාන තුන තමයි බුදුහාමුදුරුවෝ මේ ආනාපාන සති භාවනාව වැඩිම සඳහා දේශනා කළේ මේ ස්ථාන තුන තෝරා ගන්න. අරණ්‍යයක්, රුක් මුලක්, ශූන්‍යාගාරයක්. එතකොට ගිහි පින්නතුන් විශේෂයෙන් මේ ශූන්‍යාකාරය කියන එක තේරුම් අරගෙන ඒ ස්ථානයේ තෝරාගෙන භාවනා කිරීම සඳහා සුදුසුයි. නිසේදති පල්ලංකං ආභුජිත්වා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. මෙතන කියනවා මේ පල්ලංකං ආභුජිත්වා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා මෙතන පැහැදිලි කරන්නේ පලක් බැඳගෙන. පලක් බැඳගෙන සාමාන්‍ය කෙනෙක් එරමිනිය ගොතාගෙන වගේ පලක් බැඳගෙන කය ඍජුව තබාගෙන උජුං කායම් පනිදාය. මේක තමයි වැදගත්ම කාරණා. මේ කය ඍජුව තිබිය යුතුයි. වෙනත් භාවනාවන් කිරීමේදී ඉරියව් සතරම භාවිතා කරන්න පුළුවන් උනත් ආනාපාන සති භාවනාව භාවිතා කිරීමේදී වැඩිීමේදී අනිවාර්යයෙන්ම කය ඍජුව තබාගත යුතුයි. දැන් පළප් බැඳගෙන ඒ කියන්නේ එරමිනිය ගොතාගෙන හිටියේ නැතත් යම් පොඩි උස්සාසනයක ඉඳගෙන හරි භාවනා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ උස්සාසනයක හිටියත් කොන්ද කෙලින් තියෙනුනේ කය ඍජුව තියෙනුනේ විශේෂයෙන් මොකද මේ කොඳු යට පෙළේ තියෙන ඇටකටු ටික ඒක කෙලින් පිහිටලා තිබෙන්න ඕනේ ඒක වක් වෙලා තිබ්බොත් නැමිලා තිබ්බොත් වේදනාවක් එනවා වේදනාව ආවොත් භාවනාව නිසියාකාරයක දියුණු කරගන්න පුළුවන්කමකුත් නැහැ අන්කාරණාව තමයි විශේෂයෙන්ම ආස්වාස ප්‍රාස්වාස දැනීම වුණත් නාසිකාග්‍රය තුලින් ආස්වාස ප්‍රාස්වාස දැනීම වුණත් ශක්තියක් අඩු ගතියක් තියෙනවා හොඳ කෙලින් තිබ්බේ නැත්නම්. ඒක තමයි කය ඍජුව තබා ගන්න කියන එක තමයි බුදුහාම දේශනා කළේ උජුං කායම් පනිදාය. පළක් බැඳගෙන කය ඍජුව තබා ගත යුතුයි. ඒක හොඳ කෙලින් තබා ගත යුතුයි. දැන් අනික් භාවනාවන් පිළිබඳ ගත්තොත් එහෙම දැන් බුද්ධානුස්සති භාවනාව කරන කෙනෙක්ට සතර ඉරියව්වෙම කරන්න පුළුවන්. සක්මන් කරමින් බුදුගුණ වඩන්න පුළුවන්. රාත්‍රී වුණා නිදාගෙන වුණත් නිින්ද යනකම් බුදුගුණ වඩන්න පුළුවන්කම තියෙනවා. ඉඳගෙන බුදුගුණ වඩන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි හිතගෙන බුදුගුණ වඩන්න පුළුවන්කම තියෙනවා. දැන් මෛත්‍රී භාවනාවත් එහෙමයි. කරණීයමේ සූත්‍රයේ බුදුහාමුදුරෝ දේශනා කරනවා තිත්තං චරන් නිසින්නෝවා සයානෝවා කියලා. ඒ කියන්නේ සතර ඉරියව්ව. ඉඳගෙන හිටගෙන ඇවිදිමින් හා සැතපෙන් මෛත්‍රී වඩන්න කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. ඒතර අසුභ භාවනාව සතර ඉරියව්වෙම කරන්න පුළුවන්. මරණානුසති භාවනාව සතර ඉරියව්වෙන්ම කරන්න පුළුවන්. මරණය මෙනෙහි කිරීම ගත්තොත් සක්මන් කරමින් මරණය මෙනෙහි කරන්න පුළුවන්. ඒ වගේම හිටගෙන ඉන්න ගමන් මරණය මෙනෙහි කරන්න පුළුවන්. ඉඳගෙන භාවනා කරන ඉරියව්වෙන් මරණය මෙනෙහි කරන්න පුළුවන්. සැතපීලත් මරණය මෙනෙහි කරන්න පුළුවන්. ඔය බුද්ධානුසති මෙත්තාජි අසුභම් මරණස්සති කියන ওই චතුරාර්යක්ෂා චතුරු ආරක්ෂාවෙන් යුක්ත වූ සතර කමඨහන් භාවනාවන් වැඩිීමේදී සතර ඉරියව්ව භාවිතා කළත් ආනාපානසති භාවනාව සතර ඉරියව්වෙන් භාවිතා කරන්න පුළුවන් කමක් නැහැ. යම්සි කෙනෙකුට මේ ආනාපානසති භාවනාවේ මුල් කොටස් ටික දියුණු කරගෙන යම් ධානයකට සමවදින්න පුළුවන්කමක් ලැබුණොත් ඒ ධානයට සමහර වෙලාවට මේ ඉඳගෙනම නැතත් හිටගෙන වුණත් ධාන සමාපත්තියට සමවදින්න පුළුවන්කම තියෙනවා. නමුත් ආධුනික වශයෙන් අපිට භාවනා කිරීමේදී අනිවාර්යයෙන්ම කය ඍජුව තබාගෙන භාවනාව ආරම්භ කිරීම ඉතාමත් වැදගත්. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කර්මස්ථානයේ සිහිය කර්මස්ථානට අභිමුඛව. ඒ කියන්නේ සිහිය පවත්වා ගන්න කර්මස්ථානට අභිමුඛව. දැන් මේ ආන අපාන සති. දැන් ආනාපාන සති භාවනාව මේ සංදි විසන්දි කළාම මේ වචනයෙන් කියවෙන්නේ ආන අපාන කියන කාරණා දෙක තමයි කියන්නේ. ආන කියන්නේ ආස්වාසය, පාන කියන්නේ ප්‍රාස්වාසය. ආනාපාන සති කියන සිහිය. එතන මේ ආස්වාසය හා ප්‍රාස්වාසය කියන මෙන්න මේ ස්වභාවය සිහියෙන් දකින්න එක තමයි ආනාපාන සති භාවනාව කියලා කියන්නේ. එතකොට මේ විදිය රුක් මුලකට ශුන්‍යාගාරයකට අරණයකට ගිහිලා විවේක ස්ථානයකට ගිහිලා පිරිසුදුව සීලයක සමාදන් වෙලා විශේෂයෙන්ම සීලයක් සමාදන් වෙනවනේ සීලය පිරිසුදු කරගන්න ඕනේ සීල පිරිසුදුභාවය මෙනෙහි කරන්න ඕනේ මෙනෙහි කළා තෙරුවන් වන්දනා කළා එතකොට මේ කය ඍජුව තබාගෙන පළබ් බැඳගෙන කය ඍජුව තබාගෙන අර කර්මස්ථානෙට අභිමුඛෝ ඒ කියන්නේ කර්මස්ථානයේට මූලිකත්වයේ සිහිය පිහිටවාගෙන මේ භාවනාව ආරම්භ කිරීම තමයි සිද්ධ කරන්න ඕනේ. එතකොට මේ නාසිකාග්ගේ තමයි මේ මේක කර්මස්ථානයේ සඳහා මේ ආස්වාස ප්‍රාස්වාසි දකින්න ඕන තැන තමයි නාසිකාග්‍රය. ඒක යම් යම් අයට උඩු තොලස් ප්‍රදේශයේ එහෙම නාසය අග ප්‍රදේශයේ හුස්ම රැල්ල ඇතුල් වෙන පිට වෙන ස්වභාවය දකින්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙතෙන්දි මේ සඳහන් කරන සෝ සතෝ අස්සසති. සතෝ පස්සසති. පළවෙනිම පියවර හැටියට සඳහන් කරන බුදුහාමුදුරුවෝ හාමුදුරුවෝ සිහියෙන් හුස්ම ගැනීම සිහියෙන් හුස්ම හෙලීම. දැන් මෙතෙන්දී විශේෂයෙන් මා සඳහන් කළ යුතු කාරණාවක් තමයි හුස්ම ගැනීම අපි කරන්න ඕනේ හුස්ම හෙලීම අපි කරන්න ඕනේ ඒක අපි උත්පත්ති ලැබූ දවසේ නම් මරණය දක්වාම හුස්ම ගැනීම හුස්ම හෙලීම සිද්ධ වෙනවා. ඉතින් අපි රාත්‍රී නිින්දටත් අපි නොදැනුවත්වම හුස්ම ගැනීම හා හුස්ම හෙලීම සිද්ධ වෙනවා. ඒක අපිට අමුතුවෙන් කරන්න ආයාසයෙන් කරන්න ඕන දෙයක් නෙවෙයි. හුස්ම ගැනීම හා හුස්ම හෙලීම ආස්වාසේ ප්‍රාස්වාසේ ස්වභාවිකවම සිද්ධ වෙනවා. මෙන්න මේ ස්වභාවිකවම සිද්ධ වෙන ක්‍රියාවලිය සිහියෙන් බලන එක තමයි මේ භාවනාව කියලා කියන්නේ. එතකොට සෝසතෝ අස්සසති කියලා කියන්නේ හුස්ම ගන්න ස්වභාවයේ නාසිකාග්‍රයට හිත යොමු කරලා සිහියෙන් දකිනවා. හුස්ම ඇතික පිට වෙන ස්වභාවය නාසිකාග්‍රයෙන් සිහියෙන් දකිනවා. එතකොට මෙන්න මේ සිහියෙන් හුස්ම ගැනීම හුස්ම හෙලීම සිහියෙන් යුක්තව දැකීම තමයි කරන්න ඕනේ. ඒතර මේ නාසිකාග්‍රේ නාසය අග සිදුරු දෙකක් තියෙනවා. එක සිදුරකින් ඒක සමහර වැඩිපුර දකින්න පුළුවන්. තව වෙලාවක් යනකොට අනෙක් සිදුරෙන් ඒක වැඩිපුර හුස්ම ගැනීම හෙලීම දැනෙන්න පුළුවන්. ඒක එසේ වෙතත් මේ නාසිකාග්‍රයෙන් හුස්ම ටික ඉහළට යන ස්වභාවය හා පහළට යන ස්වභාවය සිහින් දකින්න එකයි කල යුත්තේ. මේකට විසුද්ධි මාර්ගයේ උපමාවක් තියෙනවා. මේ උපමාව තමයි කරා නගරයකට ඇතුල් වෙන තැන දොරටු පාලයක් ඉන්නවා. ඒ නගරයේ දොරටුවේ නගරයට ඇතුල් වෙන දොරටුව තුළ ඉන දොරටු පාලයාගේ කාර්යය තමයි දොරටුවෙන් ඇතුල් වෙන්නා වූ පුද්ගලයන් ගැන හොයලා බලන එක, දොරටුවෙන් පිට වෙන්නා වූ පුද්ගලයන් බලන එක. දැන් වර්තමානයේ මේ ආයතනවල උනත් ආරක්ෂක අංශයේ නිලධාරී මහත්තුරු ඒ ප්‍රධාන ගේට්ටුවෙන් ద్వාරයෙන් ඇතුල් වෙන අය පිළිබඳ අවධානයෙන් ඉන්නවා පිට වෙන්නේ කවුද කියලා අවධානයෙන් ඉන්නවා. එතකොට මේ ඇතුල් වෙන නගරයේ ඉන්නා වූ දොරටුපාලයා ඒ නගරයට ඇතුල් වෙන දොරටුව තුල සිටමින් ඇතුල් වෙන තැනදී බලනවා කවුද මේ ඇතුල් වෙන්නේ පිට වෙනකොට කවුද මේ පිට වෙන්නේ කියලා බලනවා. එතකොට එයා මේ ඇතුල් වෙලා එයා මොනවද කරන්න කියන එක බලන්න අවශ්‍යතාවයකුත් නැහැ. පිට වෙලා ඔහු එතනින් පිට වුණාට පස්සේ මොකද්ද කරන්න කියන එක බලන්න අවශ්‍යතාවයකුත් නැහැ. ආන්නේ උපමාව හොඳින් තේරුම් ගන්න ඒ වගේ තමයි මේ නාසිකාග්‍රයෙන් ඇතුල් වෙන හුස්ම දකින්න එක පමණයි පිට වෙන හුස්ම දකින්න එක පමණයි ඒක සිහියෙන් තුලින් සිහිය පවත්වා ගැනීමෙන් දීර්ඝ වේලාවක් අපි දකින්න ඕනේ ඒක තමයි භාවනාව සතිය පවත්වා ගන්නවා කියලා කියන්නේ දැන් මේක මම මුලිනුත් සඳහන් කළා මේ යෝගී Hindu යෝග ක්‍රමවලට අනුව මේක පටලවා ගන්නවා කියලා සමහර අය මේ හුස්ම රැල්ල නාසයෙන් ගිහිල්ලා ශ්වාසනාලය හරහා උදරයට ගිහලා උදරේ පිම්බෙන ස්වභාවය දකින්න. ඊට පස්සේ උදරේ පිම්බෙනවා. ඊට පස්සේ හැකිලෙනකොට හුස්ම ටික පිට වෙනවා. ඒ පිටවීම නම් ඒ උදරේ නම් ආපහු පිට වෙන එක. ඒ ඒ හුස්ම රැල්ල දිගේ ඉහළට පහළට හිත ගමන් කරන ස්වභාවයක් සමහර අය මෙනෙහි කිරීමක් කරනවා. ඒක වැරදි. ඒක Hindu යෝග ක්‍රමවලට අනුව ක්‍රමවේදයක් මිසක් බුදුරජාන් වහන්සේ දේශනා කරපු ක්‍රමවේදය නෙමෙයි. බුදුරජාන් වහන්සේ දේශනා කළේ මොකද්ද? මේ කර්මස්ථානය වැඩිම සඳහා මේ නාසයේ අගින් ආස්වාස ප්‍රාස්වාස දැකීම සිද්ධ කරනවා පමණයි ඒ ඇතුල් වෙන පිට වෙන ආස්වාස ප්‍රාස්වාස දැකීමෙන් සිහිය පවත්වා ගන්නවා පමණයි අපිට තියෙන අවශ්‍යතාවය මොකක්ද කියලා අපි තේරුම් ගන්න ඕනේ අපිට තියෙන අවශ්‍යතාවය තමයි සිහිය දියුණු කරගන්න එක සිහිය දියුණු කරගන්නවායි කියලා කියන්නේ සිහියෙන් යුක්තව ආස්වාස ප්‍රාස්වාස දකින්න එක. අපිට වෙන ක්‍රම ක්‍රමයක් නෙමෙයි අපිට අවශ්‍යතාවය තියෙන්නේ. මේ භාවනාව තුලින් අපි බලාපොරොත්තු වෙන සිහිය දියුණු කරගන්න එක. සිහිය දියුණු කරගන්නවා කියලා කියන්නේ එතනින් එහාට අපිට මේ සමාධිය වඩලා සමාධියෙන් ඒකාග්‍රතාවයට ගිහිල්ලා ධානා මට්ටමකට ගිහිල්ලා ඊට පස්සේ විදර්ශනා පාදක කරගෙන ඒ භාවනා දියුණු කරලා මේ සසරෙන් මිදෙන්නයි අපිට අවශ්‍යතාවය තියෙන්නේ. ඒ අවශ්‍යතාවයට අනුව තමයි අපි මේ කටයුතු කරන්න ඕනේ. එතකොට ඒ හුස්ම රැල්ල ඇතුල් වෙන අවස්ථා පිට වෙන අවස්ථා ඒ විවිධ පුද්ගලයන්ට අනුරූපව තමයි ඒක දැනෙන්නේ. ඒ දැනෙන අවස්ථාවේදී අපිට දැන් සීතලක් දැනෙනවා හුස්ම ටික ඉහළට යනකොට නාසයගින් පිට වෙන උණුසුම් ස්වභාවයක් එහෙම දකිනවා. ඉතින් එතන හිත යොමු කළ එතන හිත පවත්වාගෙන නාසිකාග්‍රේ හිත පවත්වාගෙන ආස්වාස ඇතුළු වෙන ආස්වාස පිට වෙන ප්‍රාස්වාසයේ දකිමින් සිහිනුවණින් යුක්තව භාවනා කිරීම කළ යුතුයි. ඒක තමයි සෝසතෝ අස්සසති සතෝ පස්සසති. ඊළඟ පියවර සඳහන් කරන දීගං වාස සන්තෝ දීගං අස්සසාමීති පජානාති. දීර්ඝව ආස්වාස වෙනකොට දීර්ඝව ආස්වාස වෙනවා කියලා දැනගන්නවා. දැන් මෙතෙන්දි කියන්නේ සමහර පින්නතුන් වැරදි විදිහට මේක තේරුම් ගන්නවා දීර්ඝව ආස්වාස කරන්න ඕනේ කියලා. දීර්ඝව ප්‍රාස්වාස කරන්න ඕනේ කියලා. එහෙම එකක් අවශ්‍යතාවයක් නැහැ. යම් අවස්ථාවන් වලදී මේ හුස්ම රැල්ලේ සිහියෙන් දකිමින් ඉන්න වෙලාවට ආස්වාසේ දීර්ඝ වශයෙන් දැනෙන අවස්ථා තියෙනවා. එතකොට අපි දැනගන්න ඕනේ මේක දීර්ඝ ආස්වාසයක්, දීර්ඝයි දීර්ඝ ආස්වාසයක් කියලා දැනගන්න ඕනේ. ප්‍රාශ්වාස වීමේදී දීර්ඝව ප්‍රාශ්වාස වෙනකොට අන දීර්ඝව ප්‍රාශ්වාස වෙනවා කියලා දැනගන්න ඕනේ. මෙතන දැන ගැනීමක් පමණයි තියෙන්නේ. මේ අවධානයෙන් සිහියෙන් සිටීමක් පමණයි මේ හුස්ම රැල්ල කෙරෙහි අවධානයෙන් සිහියෙන් සිටීමක් පමණයි මෙතන සිද්ධ වෙන්න ඕනේ. එහෙනම් දීර්ඝ ආස්වාසය වෙනකොට දීර්ඝ ආස්වාස වෙනවා කියලා දැනගන්නවා. ඒක වචනයෙන් කියන්නේ. ඒක සමහර වෙලාවට වචනයෙන් සමහරාට හිතන්න පුළුවන්කම තියෙන. එහෙම කිරීමක් කිසිම අවස්ථාවක සිද්ධ කරන්නේ නැහැ. හුස්ම රැල්ලක් ගැන දීර්ඝ වෙනවා කියලා වචනයෙන් ප්‍රකාශ කිරීමක් කරන්නේ දැනගැනීමක් සිහියෙන් මෙනෙහි කිරීමක් පමණයි දැනගැනීමක් පමණයි. එතකොට දීගං වාසසන්තෝ දීගං අසසාමීති පජානාති දීගං වා පසසන්තෝ දීගං පසසාමීති පජානාති එය පසසන්තෝ දීගං පසසාමීති කියන්නේ ප්‍රාශ්වාසය දීර්ඝ ප්‍රාශ්වාස වෙනකොට දීර්ඝ ප්‍රාශ්වාස වෙනවා කියලා දැනගන්න. ඔය අතරේ ඊළඟ පියවර තමයි රස්සං වාසසන්තෝ රස්සං අසසාමීති පජානාති. රස්සං වා කියන්නේ කෙටියෙන් ආශ්වාසය වෙනකොට කෙටියෙන් ආශ්වාසය වෙනවා කියන එක දැනගන්නවා. ඊට රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමීති පජානාති. කෙටියෙන් ප්‍රාස්වාසය වෙනකොට කෙටියෙන් ප්‍රාස්වාසය වෙනවා කියලා දැනගන්නවා. එතකොට මේක අපි බලෙන් කරන දෙයක් නෙමෙයි. බලෙන් හුස්ම ගන්නෙත් නෑ, බලෙන් හුස්ම හෙලන්නෙත් නෑ. ස්වභාවිකව සිද්ධ වෙන්නා වූ හුස්ම ගැනීම, හුස්ම හෙලීම, ආස්වාසය, ප්‍රාස්වාසය දෙස බලා සිටීමේදී දීර්ඝ වශයෙන් හුස්ම වැටෙන වෙලාවල් තියෙනවා. ආස්වාස වෙන වෙලාවල් තියෙනවා දීර්ඝ වශයෙන් ප්‍රාස්වාස වෙන වෙලාවල් තියෙනවා ඒක අපි දැනගන්නවා කෙටියෙන් ආස්වාස ප්‍රාස්වාස වෙන ලාවේදී ඒක අපි දැනගන්නවා යන්න මේ කාරණා මේ පියවර හොඳට මතක තියාගෙන භාවනාව ප්‍රගුණ කිරීමේදී ඒ සඳහා යොදාගත යුතුයි ඊළඟට සඳහන් කරනවා සබ්බකාය පටිසංවේදී අසසිස්සාමීති සික්කති දැන් මේ සබ්බකාය පටිසංවේදී කියලා කියන්නේ සමහර කෙනෙක් හිතනවා මේ මුළු කය දෙසම බලනවා කියලා. ශරීරය සබ්බකාය කියන්නේ සියලු කය. ඒ කියන්නේ මේ ශරීරයේ හිතේ ඉඳන් දෙපතුල දක්වා ශරීරයේ දකින්න ස්වභාවයක් කියලා හිතන අවස්ථා තියෙනවා. සමහර අය භාවනාව පිළිබඳ ප්‍රශ්න විමසනකොට එවැනි කාරණා අහපු අවස්ථා තියෙනවා. නමුත් මේ එහෙම එකක් නෙමෙයි මෙතන කියන්නේ. මේ ආස්වාස ප්‍රාස්වාස රැල්ලේ මුල මැද අග පිළිබඳ අවධානයෙන් සිටීම තමයි සබ්බකාය පටිසංවේදී කියලා කියන්නේ සබ්බකාය කියලා කියන්නේ ආස්වාස ප්‍රාස්වාස. අපි තුමු ආස්වාසය කියලා දැන් අපි මෙතන සඳහන් කරනවා සබ්බකාය පටිසංවේදී අසසීසාමීති සික්කදී. සබ්බකාය පටිසංවේදී කියලා කියන්නේ ආස්වාස කියන සුලං රැල්ලේ මුල මැද අග ආස්වාස පටන් ගැනීම මැද ස්වභාවය මැද හරිය අවසානයේ ප්‍රාස්වාසයේ පටන් ගැනීම මැද අවසානයේ ඒ කියන්නේ මුල මැද අග දැන් බලන්න තවත් සිහිය දිනු වෙනවා දැන් මුලින්ම බැලුවේ ආස්වාද ප්‍රාස්වාස පමණයි. ඒකේ දිග කෙටිභාවය අපි දකිනවා. දකිනකොට තවත් සිහිය දියුණු කරනකොට මොකද අපිට දකින්න ඕනි අපි ඊගාවට හොස්ම රැල්ලේ මුල මැද අග පටන් ගන්න මැද හරිය අවසානයේ මේක හිතන්න පුළුවන් අවකාශයක් කාලවකවානක් අපිට තියෙනවා මෙනෙහි කරන්න පුළුවන් සිහියෙන් මෙනෙහි කරන්න පුළුවන්කම තියෙනවා ඊළඟට හොස්ම රැල්ල පිට කරනකොට ආස්වාසය ප්‍රාස්වාසය තුලත් මුල මැද අග වශයෙන් දකින්න පුළුවන්කම තියෙනවා. මේක හරියට දැන් මේ මෙතෙන්දි භාවනා යෝගියා භාවනාව කරනකොට බොහොම සිහිය දියුණු කරගන්න හොඳ පුළුවන් අවස්ථාවක් තමයි මෙතන. මේක තවත් උපමාවකින් සඳහන් කරොත් දැන් සමහර වෙලාවට ඒ කාලේ ගවයන් කැලේ ඉන්න ගවයන් අල්ලගෙන ඇවිල්ලා නොදෙමුණු නොහික්මුණු ගවයෝ අල්ලගෙන ඇවිල්ලා තමන්ගේ වැඩවලට කුෂිකර්මාන්ත වැඩවලට ගවයන්ගේ අවස්ථාව නිසා නොහික්මුණු ගවයන් අල්ලගෙන ඇවිල්ලා මෙල්ල කරන ක්‍රමවේදයක් තියෙනවා. කොහොමද ඒක තොණ්ඩු දාලා මද්දකට අරගෙන ඒ ගවය අරගෙන ගැට ගහලා ගහක ගැට ගහන ශක්තිමත් කණුවක ගැට ගහලා තියෙනවා. ගැට ගහනකොට මේ ගවයා මොකද කරන්නේ නොහික්මුණු ගවයෙක් නේද හික්මීමක් නැහැනේ ඒ හික්මීමක් නැති මේ ගවයා මොකද ගන්නේ අර කනුව වටේ ගිහිල්ලා ගිහිල්ලා සමහරවිට බෙල්ලේ ළඟට එනකම්ම කඹේ ඉතිලා බෙල්ල ළඟට කනුවයි බෙල්ලයි ලඟ වුණාට පස්සේ දඟලන කරන්න දෙයක් නෑ ආහාර පානුව ටික ටික අඩු කරලා දිනයක් දෙකක් තුනක් යනකොට මේ ආහාර ටික ටික දීලා හිමින්සරේ ටික ටික ලඟ වෙලා කන්න ටික දීලා වතුර ටික දීලා මෙහෙම යනකොට අර ගවය හීලා වෙනවා ආන්න ඒ වගේ තමයි මේ ශරීරයේ අපි භාවනා කර්මස්ථානයේ වැඩිීමේදී අපිට ඉන්ද්‍රියන් වලින් නොඑක් අරමුණු වෙනවා අපිට ශබ්ද ඇහැට ඇසට අරමුණු එනවා නාසයට ගඳ සුවඳ දැනෙනවා කනට ශබ්ද ඇහෙනවා ওই ආකාරයෙන් ওই මනෝ අරමුණු වෙනවා ඒ කියන්නේ අතීත අරමුණු වෙනවා අනාගත අරමුණු වෙනවා දැන් මේ භාවනාවේදී ආස්වාස ප්‍රාස්වාසය කියන වර්තමානයේ දැන් අතීත අරමුණු වල ඉන්නෙත් නැහැ අනාගත අරමුණු වල ඉන්නෙත් නැහැ ආස්වාසය කියන්නේ දැන් මේ වෙලාව ආස්වාස වෙනකොට ආස්වාසය ප්‍රාස්වාස වෙනකොට ප්‍රාස්වාසය ඒ කියන්නේ හිතන්නේ එතන තියෙන වර්තමානයේ අතීතයේත් අපේ හිත නැහැ අනාගතයේත් හිතන්නේ අතීතයේ අරමුණක කරපු කියපු දේවල් ගැන අපි හිතන්නේත් නෑ අනාගතේ කරන්න කියන තියෙන දේවල් ගැන අපි හිතන්නේත් නෑ මොකද කරන්නේ අපි වර්තමානයේ තුල තමයි ඉන්නේ. එතකොට මේ මුලැමැද අග ස්වභාවය දකිනකොට මෙතෙන්ට අවශ්‍ය වෙන විශේෂයෙන් මොකද්ද? වීරිය අවශ්‍යයි, ප්‍රඥාව අවශ්‍යයි, සිහිය අවශ්‍යයි. මෙන්න මේ තුන මේ මේ චෛසික ධර්ම තුන අනිවාර්යයෙන්ම අපිට අවශ්‍යතාවයේ තියෙනවා සිය මේ හොඳ සමාධියකට යන්න. මොකද්ද? වීරිය අවශ්‍යයි. මොනවද වීරිය? කායික වීරිය නෙමෙයි මානසික වීරිය. කියන්නේ මම මේ ආස්වාස ප්‍රාස්වාස තුලම හිත පවත්වා ගන්නවා කියන වීරිය අවශ්‍යයි. ඒ වගේම තමයි ඒ ඒ ආස්වාස ප්‍රාස්වාසයේ සිහියෙන් දකින්න වීරියෙන් වීරිය තිබ්බට පමණක් මදි සිහිය පවත්වා ගන්න දීර්ඝ වේලාවක් සිහිය පවත්වා ගන්න ප්‍රඥාවක් අවශ්‍යයි. එහෙනම් වීරිය ඥාණය සිහිය කියන මේ අවස්ථා තුනම එකතු වුණොත් ඊළඟට මේ භාවනාව තවත් දියුණු වෙනවා දියුණු වෙනකොට ඊළඟට පස්සම්බයං කාය සංකාරං අස්සසිස්සාමීති සික්කති පස්සම්බයං කාය සංකාරං පස්සසිස්සාමීති සික්කති කියලා සඳහන් කරනවා ඒ කියන්නේ මොකද මේ කාය මේ ආස්වාස ප්‍රාස්වාස සංසිඳීමක් සිද්ධ වෙනවා යම් සියුම් වීමක් සිද්ධ වෙනවා දැන් මේක සිහිය දියුණු වෙනකොට දියුණු වෙනකොට මොකද වෙන්නේ කෙනෙක්ගේ අරමුණු වෙනත් අරමුණු කරා නොයවා අර භාවනා කර්මස්ථානයේ තුලම සිහිය දියුණු වෙනකොට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ආස්වාද ප්‍රාසාස සියුම් වෙවි සියුම් වෙවි සියුම් වෙවි යනවා. හැබැයි සියුම් වෙලා සමහර නැති වෙනවයි කියලා සමහර අය හිතා ගන්නවා. ඒ හිතාගත්තාම ආ දැන් භාවනා දියුණු වුණා දැන් ධ්‍යාන වලට ආවයි කියලා සමහර අය හිතා ගන්නවා. එහෙම නෑ. කිසිම අවස්ථාවක ආස්වාද ප්‍රාසාස නැති වෙන්නේ නැහැ. යම් කෙනෙක් නිරෝධ සාපත්තියට සම්බන්ධනොත් මරණයටපත් වුණොත් චතුත්ථ ධානය දක්වා දියුණු කරගත්තොත් උන්ව අවස්ථාවන් වලදී පමණයි ආස්වාද ප්‍රාසාස නවතින්නේ. එහෙම අවස්ථා එකකටවත් අපි ඇවිල්ලා නැති නිසා අනිවාර්යෙන් සියුම්ම දැන් දකින්න ඕනේ ආස්වාද ප්‍රාස්වාස කොතනද තියෙන්නේ කියලා. ඒක ඉතින් සිහිය දියුණු කරගන්නකොට දියුණු කරගන්නකොට සියුම්ම බලලා ඒතර ඒ ඒ සියුම්ම බලනකොට ආස්වාද ප්‍රාස්වාස නොදැනී යන මට්ටමට එනවා. ඒක තමයි කියන්නේ පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්කති. පස්සම්බයං කාය සංකාරං පස්ස සිස්සාමීති සික්කති යනුවේ සඳහන් කරන්නේ ඒක. මේ විදිහට මේ සමත ක්‍රමයේ මේ මේ වෙන දේවල් හිතන්නේ මේක ආපෝ ස්වභාවයක් තියෙන්නේ, තේජෝ ස්වභාවයක් තියෙන්නේ, පඨවි ස්වභාවයක් තියෙන්නේ, වායෝ ස්වභාවයක්. ඒ එහෙම හිතන්න ගත්තොත් ඒක විදර්ශනා පැත්තට යනවා. ඒ ඒ යම් යම් ආකාරයේ එහෙම අරමුණු ගත්තොත් ඒක විදර්ශනා පැත්තට යනවා. අපි මේ බලන්නේ සමත භාවනාව තුළින් සිහිය දියුණු කළ සමාධි තුළින් ධ්‍යාන වලට ධ්‍යානයකට සමවදින්න තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් සමහර වෙලාවට යම් යම් අය චෝදනා කරයි මේ ධ්‍යාන වඩන එක නෙමෙයි බුදුහාම දේශනා කළේ විදර්ශනාවේ මාර්ගඵල අවබෝධ කරගන්න කියලා. නමුත් මාර්ගඵල අවබෝධ කරගන්න විදර්ශනා වඩන්න නම් යම් සමාධියක් අපි දිනු කරගන්න ඕනේ. සමාධි සිතකට තමයි ඒ කියන්නේ පංච නීවර ධර්ම යටපත් කරපු සමාධි හිතකට තමයි විදර්ශනා නුවණ පහළ වෙන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණයේ මෙනෙහි කරන්න පුළුවන්කම තියෙන්නේ මේ නාම රූප ධර්මයන් වෙනස් වෙන ස්වභාවය, ඇති වෙන නැති වෙන ස්වභාවය, ධාතුන්ගේ වෙනස් වීම මේවා දකින්න පුළුවන්කම තියෙන සමාධි හිතකට. ඒකයි යම්සි සමත පූර්වාංගම විපස්සනාව කියලා කියන්නේ සමතේ වැඩ වැඩිම මූලික වශයෙන් වටිනාකමක් තියෙන මොකක් නිසාද? ඒ සමාධි හිතකට විදර්ශනා නුවණ පහලවන්න පුළුවන් පහසු තත්ත්වයක් තියෙනවා. අන්න ඒක හන්දා ඒක වඩ아가ගෙන යනකොට මුලින්ම යම් යම් ආකාරයේ පොඩි ආලෝකයක් සුදු පාටට වලාකුලක් වගේ දෙයක් අපිට දකින්න ලැබෙනවා. ඒකට නිමිත්ත කියලා කියනවා. ඒක සාමාන්‍යයෙන් පේනකොට ඒකට කියනවා පරිකර්ම නිමිත්ත කියලා. ඒ භාවනාවේදී ඒක සඳහන් කරන්නේ මොකද්ද? පරිකර්ම නිමිත්ත කියලා. ඒතර මේක තවදුරටත් දියුණු කරගෙන දියුණු කරගෙන යනකොට අර සිත සියුම් වෙනකොට සිහිය දියුණු වෙනකොට වෙනත් අරමුණකට නොයවා ආස්වාද ප්‍රාස්වාසයේ දකිමින් සිහියෙන් වාසය කරනකොට තවදුරටත් ඒක දිනු වෙනකොට ඒ නිමිත්ත ඒ සුදු පහය දීප්තිමත් ලෙස ඒ නිමිත්ත පේන්න පටන් ගන්නවා. ඒ නිමිත්ත පේනකොට කලබල වෙන්න හොඳ නැහැ. සමහර අය නිමිත්ත පේනහම කලබල වෙනවා. ඒක දෙස ඒකට අරමුණු කරනවා. දැන් මම ධානයකට සමවැදිලා ඉන්නවා කියලා හිතනවා. දැන් මගේ භාවනාව දියුණුවයි කියලා හිතනවා. අන්න එතකොට අර නිමිත්ත නැති වෙලා යන්න පුළුවන්කම තියෙනවා. ඒකට කියන උග්ඝහ නිමිත්ත. ඊළඟට එන්නේ උග්ඝහ නිමිත්ත. ඒ උග්ඝහ නිමිත්ත එනකොට සමාධිය කියන පරිකර්ම සමාධියටපත් වෙලා තියෙන්නේ. දැන් මේ වෙනකොට ඒ උග්ඝහ නිමිත්තේ සුදු පැහැයෙන් වලාකුලක් වගේ මේ ආලෝකයේ දීප්තිමත් වශයෙන් එනකොට ඒ වෙලාවේ ඇතිවෙනා සමාධිය කියන පරිකර්ම සමාධිය කියලා. ඒතර මේ යෝගියා මේ වෙලාවේ කලබල වෙන්න හොඳ නෑ. තවදුරටත් තමන් ආස්වාස ප්‍රාසාස දකිමින් සිහියෙන්ම ඒක දිනු කරගන්න උත්සාහ කරගන්න ඕනේ. එහෙම දිනු කරගන්න දිනු කරගන්නට තමයි ඊගාවට ලැබෙන නිමිත්තා පටිභාග නිමිත්ත. ඒ පටිභාග නිමිත්ත තවදුරටත් දියුණු කරගන්නකොට අපිට ලැබෙන සමාධිය තමයි උපචාර සමාධිය. මේ උපචාර සමාධියේදී යම් ආකාරයකට මේ යෝගියා තවදුරටත් රැවටීමකට භාජනය වෙන්න පුළුවන්. මේ ගැන මේවා කිරීමේදී විශේෂයෙන් ගුරු ඇසුරක් ලබා ගැනීම ඉතාමත් වැදගත්. අනිවාර්යයෙන්ම මේ භාවනාව මේ මේ වගේ ස්වභාවයක් අත්දැකීමක් ලබනකොට ඔබ අනිවාර්යයෙන්ම ගුරු ඇසුරක් ලබා ගැනීම ඉතාමත් වැදගත්. ඊට පස්සේ පටිභාග නිමිත්ත ලැබෙනවා. ඊට පස්සේ උපචාර සමාධි මට්ටමක් ලැබිලා මෙතනින් පස්සේ තමයි දැන් මේ ධානයකට ආසන්න ස්වභාවයක් තමයි උපචාර සමාධි සමාධිය කියලා කියන්නේ. ඊනන්තරෝ මේ නීවරණ ධර්ම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවර ධර්මයන් තදින්ම දැන් යටපත් වෙච්ච අවස්ථාවකදී මේ වෙලාවේ සමාධිය වැඩෙනවා සමාධිය වැඩුණාට පස්සේ පංච වචීතාවයකින් වචීතාවයට පත් කරගන්න ඕනේ. ඉතින් ඒ ආවජ්ජන, සමාපජ්ජන, අදිත්‍යාන, උත්තාන, පච්චවේක්ෂණ කියන අදිෂ්ඨාන කළාම විතක්ක ਵਿਚාර පිසුක ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානයේට සමවදින්න පුළුවන්කම තියෙනවා. විතර්කයේ ඇති වෙනවා අරමුණට ඔසවා තබන එක විතර්කයේ, ਵਿਚාරය කියන අරමුණේ හැසිරෙන එක, ප්‍රීතියක් ඇති වෙනවා, සුඛයක් ඇති වෙනවා, ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. මේ தත්ත්වය ඇති වෙනකොට අපි ප්‍රථම ධානය සම්වැදලා තියෙන්නේ. ඒතර උපචාර උපචාර සමාධියෙන් අර්පණා සමාධියටපත් වෙනවා. ඉතින් අර්පණා සමාධිය කියන්නේ ධානයේ ධාන සමාධිය. ඉතින් ඒක ප්‍රථම ධානයටපත් වීම සිද්ධ වෙනවා. ඉතින් මේ ප්‍රථම ධානයෙන් පස්සේ තමයි ඊට පස්සේ ධාන වශී භාවයේ ප්‍රගුණ කරගෙන එතනින් පස්සේ තමයි දැන් විදර්ශනා වැඩි වීම සඳහා කටයුතු කරගන්න ඕනේ. ඉතින් ඒක සමාධි ආලෝකය වශයෙන් එන්නා වූ දේවල් අපි නාම රූප වශයෙන් අරමුණු කරලා මේ ඇති වෙන නැති වෙන ස්වභාවය බලලා ඊට පස්සේ විදර්ශනාවට යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණා මේ විදිහට අපිට වැඩි කාල වේලාවක් නැහැ. නැහැ. නමුත් අපි මේ භාවනා කිරීමේදී ආනාපානසති භාවනාව මෙන්න මේ පිළිවෙලට කළොත් යම් සමාධි මට්ටමකට අපිට එන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ අර්පණා සමාධි ධානා සමාධියකට ආවේ නැතත් යම් උපචාර සමාධි ධානයකට සමීප සමාධිය කියන උපචාර සමාධියකට හරි එන්න නම් ඔබ ඊටමත් හොඳින් මේ ආනාපාන සතිය අර මූලික වශයෙන් කියපු කාරණා හොඳට මතක තියාගෙන ප්‍රගුණ කරගන්න පුළුවන්කම තියෙනවා නම් ඔබට අනාගතයේදී ඉදිරි ඊළඟ භවයකදී හරි මේ ඉක්මනින් ඒ ධානා සමාපatti දිනු කරලා විදර්ශනා වඩලා මාර්ගඵල නිවන් අවබෝධයේ ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඉතින් මේක තවදුරටත් පොතපත පරිශීලනය කරලා යෝගීන් ආශ්‍රය නිස්රය කරලා ඒ වගේම ගුරු ඇසුර ලබාගෙන මේ ආනාපාන සති භාවනාව වැඩිම කරන්න. ඊටමත් ශාන්ත ප්‍රණීත භාවනාවක් හැටියට බුදුහාමුදුර දේශනා කළා. සියලු බුදුරජාන් වහන්සේලා ආනාපාන සති භාවනාවෙන් ධ්‍යාන වඩා විදර්ශනා වඩලා ඒ ලෝතරා බුද්ධත්වයේ ලබන්නේ. ඉතින් අපිට ලැබී තිබෙන කාලවකවානෝ මෙපමණයි. ඒ අනුව අද මේ ආනාපාන සති භාවනාව දීර්ඝ දේශනාවක් වුණත් කෙටි අනුසාර ශාසනාවකින් කරුණු කාරණා යම් ප්‍රමාණයක් දේශනා කරන්න පුළුවන්කම ලැබුණා. ඉතින් මේ ධර්ම ශ්‍රවණානිසංස බලය හේතු කොටගෙන ඔබ හැමදෙනාට උතුම් අමා මහ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනා ඇති කරමින් අපේ දායකත්ව සභාපතිතුමා ආගමික අංශයේ අධ්‍යක්ෂතුමා ඇතුළු හැමදෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණසම මේ පින් හේතු වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනමෝදිත්වා චිරන් රක්칸තු ශාවකන්ති ධර්ම ශ්‍රවණානි සංසින් හැමදිනාටම උතුම් අමා මහ නිර්වාණ සුවයමත් වේවා සාදු සාදු සාදු සදහෙවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ හංවැල්ල දිද්දෙනිය ඓතිහාසික කොලන්කන්ද ගල්ලෙන් ආරණ්‍ය සේනාසනාධිකාරී පූජ්‍යපාද දිද්දෙනියේ විමලසංක ස්වාමින්ද්‍රයන්න් වහන්සේ දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී වූ චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු සදේවතුනි ඔබටත් පුළුවන් ස්වදේශීය සේවය